ධර්මානුශාසනාව කරුණ පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. Thank you.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 අයමේව අරියෝ වට්ටංගිකෝ මංගෝ සේයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධිති ශ්‍රද්ධාවන්ත කින්නතුනි පුලෝකාග්‍රව භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් රාජෝත්තමයන් වහන්සේ විසින් මේන් අවුරුදු 2586කට පෙර අසලකුර බසලස්වා පොහෝ දවසේදී දසදාසස්සක්කලක එකහඬින් ඇසෙනසේ පවත්වා වදාළ ධම්මචක්කව පවත්වන සූත්‍රාන්ත දේශනාවේ ශ්‍රේෂ්ඨ සූත්‍ර පාඨයේ કોઈ ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන් දෙන්නේ. අසලකුර බසලස්වා පොහෝ දවසේ බෞද්ධයන්ට දසක් පොයේ මෙන්ම සාරාණීය උපෝසත දවසක් සාරා සංකේය කල්පලක්ෂයකට අධික කාලයක් බෝධි සම්භාර පුරා ලෝතුරා බුදු වීම සඳහා මහා බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ඒකාලෝකව කම්පාණයදී පස්චිම භායෙහි ප්‍රතිසන්දිග්‍රහණය කොට වදාළේ අසල කුර පසළොස්වක් බොහෝ දවසකයි මේ කාර්ය 2622 දෙකකට ඉස්සෙල්ලා සිද්ධියක්. ඒ වගේම පස්චිම භාගයේ උත්පත්ති මංගල්‍යයෙන් පසුව අවුරුදු 29ක් ජී ජීවිතයේ ගෙවා අභිනිෂ්ක්‍රමණය කොට අති උත්තර ශ්‍රේෂ්ඨ ප්‍රෝර්ජා භූමියට පැමිණවදාදී අතලකුර පසළොස්වක් බොහෝ දවසකයි සේම ලෝතුරා බුදු පාඩපත් වී දෙමාසයෙන් පසුව දසදහසක් ලෝක ධාතුවට ඇසෙනසේ සියලු සර්වඥන් වහන්සේලා පවත්වන අනුත්තර ධර්ම චක්‍රය වන ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනේ පවත්වා වදාළේ ඇසල කුල පසළොස්වක් බොහෝ දවසකයි ශ්‍රී සද්ධර්මයේ ලොවට උදා වුණේ එදිනයි ආරි මහා සංඝරත්නයේ පාළුනේ මේ ඇසල පොහොය දවසේදීමයි රාහුල බද්ද කුමාරයන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ ඇසල පොහොය දවසේමයි ශ්‍රී ලංකා දීපේදී දෙවියන් ප්‍රඥා මිනිසයන් දොළොස් කෝටියක් රහස්කමේ පිහිටුවමින් ආස්කාර ආස්කාරම ප්‍රඥාවේ සහිතව රුවන්වැලි චෛත්‍ය රාජන් වහන්සේ කුලේ යෝවනයක් සරුවඥතා කුණාන්සේ බුදුරජාණන්ගේ වඩා හඳුනන ලද්දේ අදවාගේ ඇතුළේ පොය දවසකයි මේ විදිහේ ආශ්චර්යමත් සිදුවීම් තුළින් පූජනීයත්වයට පත්ව ඇතුළේ පොය දවසේදී බෞද්ධයන් වශයෙන් නිතර ධම්මචක්කප් පවත්තන සූත්‍රාන්ත දේශනාවට සම්බන්ධ වෙන්න බොහෝ සෙයින් කැමති වෙනවා දැන් මේ වේලාවේ ධම්මචක්කප්පවර්තන සූත්‍රාන්ත දේශනාව සම්බන්ධ පූර්ණ විවරණයක් නෙමෙයි අපි ඉදිරිපත් කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධ තාම සරල ධම්මඟක් ගැන හැඳින්වීමයි ඉන්නතුන් ආවා කියනවා නේද මහා සාගර යතුන් 84000ක් ගැඹුරයි කියලා දැන් අද කාලේ යතුන් 84000ක් ගැඹුරු මනින්ද සමතෙක් නැහැ නමුත් මේක ඈත ආදීදී තිබුණු සම්මතයක්. ඒ මහා සාගරයේ යඳුන් 84000ක් ගැඹුරයි කියුවාම පටන් ගැනීම මේ සිතම මේ යඳුන් 84000 ගැඹුරයි කියලා පිළිගන්න බැහැනේ. ඒ බවයි සරුවක් යන මහන්සේ මහාරාජ සූත්‍රාන්ත දේශනයේදී පැවැත්වුවේ මහා සමුද්‍රය එකතනින් ගැඹුරු නොවී අනුපිළිවෙලෙන් ගැඹුරු වූ වාසේ සම්බුද්ධ ශාසනය එක තැනින්ම අරිහත්ත්වයටපත් නොවි විසරණේ පටන් අනුපිළිවෙලින් අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ ක්‍රියා අනුකුබ්බ ප්‍රතිපදා කියන මේ අනුපිළිවෙලින් ශික්ෂාව සීලය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ප්‍රතිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා ක්‍රියා පිළිවෙත් අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා අධික්‍රමය අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා මෙන්න මේක නිසා ඒ සාධක කරගෙන ගාම්භීර වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධව අරිහත් මාර්ගඥානයේ තරම් ගැඹුරු තැනක් නොව එදිනෙදා ජීවිතයේ තුළින් ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කළ යුතු ආකාරය ගැන කාම සරල දෙවීම මේ ධර්ම දේශනාවෙන් අපට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ පිටරම සමාදානයේදීම බෞද්ධ අවතීර්ණය වන්නේ දැසගන්නේ පියවර නගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දැක්කන මේ සූත්‍ර පාඨයේ ප්‍රතිතේරුම මෙහිමයි ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං මහණෙනි මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. අයමේව අරියෝ අර්ථංගිකෝ මග්ගෝ මේ කියන ලබන ආර්ය වූ අෂ්ටාංගික මාර්ගයයි. සේයදීදං ඒ පවරක්ද සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යාභාවක නෛර්යානික කුසල නිවරදි දෘෂ්ටිය සම්මාදිතයයි යාභාවක කුසල නිවරදි කල්පනාව සම්මා සංකල්පනාවයි යාභාවක නියානික කුසල යහපත් වචනේ සම්මා වාචාවයි එවැගේම යහභාවක නීඥානික කුසල යහපත් ක්‍රියාව සම්මා කම්මන්තයයි යහභාවක නීඥානික කුසල යහපත් ආජීවය ජීවත් වීම සම්මා ආජීවයයි එවැගේම යහභාවක නීඥානික කුසල යහපත් උත්සාහය සම්මා වායාමයයි යාඛාවක දීයානක කුසල උතුම් සිහිය සම්මා සතියයි යාඛාවක දීයානක කුසල යාපත්ක දර්ශය සම්මා සමාධියයි මේ යාඛාවක දීයානක කුසල කියන වචන තුන බොහෝ තේයෙන් අර්ථ කතාවල දක්වන වචන තුනක් ඒක අපි තෝරා ගන්නට ඕනේ සම්මා දිට්ඨිය යාඛාවක කියන්නේ කුමක්ද යාඛාවක කියන්නේ නිවැරදි කියන තේරුමයි. නීයානික කියන්නේ නිවන දක්වා යොමු කරන කියන තේරුමයි. කුසල කියන්නේ අකුසල් නැසන කියන තේරුමයි. යහපත් කියන්නේ සියල්ලට පොදු වෙන්නේ. ඒකට සම්මාදිට්ඨිය නම් නිවැරදි වූ කුසල් වූ නිවනට පමුණවන්නා වූ නිවන දක්වා පමුණවන්නා වූ යහපත් දැක්ම සම්මාදිට්ඨියයි. මේ විදිහට තේරුම් ගන්න පුළුවන් යාඛාවක නීයානික කුසල කියන වචනේ දුන්න තේරුම. යාඛාවක කියන්නේ නිවැරදි. අයාඛාවක කියන්නේ වැරදි. නීයානික කියන්නේ උත්තරයා පියවරෙන් පියවර දිව්‍ය මානුෂ භක්මාදී සැපේට පමණක් නොව නිවන දක්වාම ගෙනියනු ලබන නිසා නීයානික කියේ. කුසල කියන්නේ අයහපත්යේ නැසෙන්නේ ව්‍යාකරණේ මතු කරන උතුම් පිළිවෙතට කියන කුසලයේ කියනවා. ඊළඟට සම්මා කියන මේ වචනය තේරුමයි ඒ වචන තුනකින් දැක්කේ. සම්මා කියන්නේ ඥාභාවක. සම්මා කියන්නේ නීයානික. සම්මා කියන්නේ කුසල. ඒක අපි පැහැදිලි කරගන්න කියන නිවැරදි දිට්ඨිය, නිවැරදි දැක්ම, නිවැරදි කල්පනාව, නිවැරදි වචන, නිවැරදි මේ ක්‍රියාව, නිවැරදි ජීවිතය නිවැරදි උත්සාහය, නිවැරදි සිහිය, නිවැරදි සමාධිය කියලා. ඉතින් මෙන්න මේ තේරුම් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය අපි කොහොම සරලව වටහා ගන්න ඕනේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට දෙවියන්ට, මරුන්ට, බඹුන්ට, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන්ට සමස්ත ලෝකයේම ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරිය කෙනමේ උතුම් වචනින් ආමන්ත්‍රණය කර ඒ ආර්ය වූ සරුවඥන් වහන්සේගේ මාර්ගයේ දැවීම ආර්ය මාර්ගය අංගකට දැවීම ආර්ය අෂ්ටාංගික මාර්ගය මේක තේරුම. ඒ වගේම බුදුවරු, පසේ බුදුරු, රහතන් වහන්සේලා, සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා නිවැරදි අවබෝධයක් ලබාගත් බැවින් නිවැරදි ජීවිතයක් උදාකර කරගත් බැවින් ආර්යය කියන මේ වචنين භාවිත කර හඳුන්වනවා. ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාද සේතු ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාද ආර්ය භාවයේ පැමිණෙව මාර්ගය නිසා මේකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අනිත් කාරණය ලෝකේ යම්තා මාර්ග ප්‍රතිපත්තියද ඒ සියල්ල කරදා ශ්‍රේෂ්ඨය කියන අර්ථයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හඳුන්වනවා. ඉන්නතුන් දන්නවානේ ධම්මපදයේ 20 වෙනි මාර්ග වර්ගයේ මුල්ම ගාථාවේ තියෙනවානේ. කොහොම ලක්ෂණ කියමනම් ඒ කියන්නේ මක්කාදක්ඛං විකෝසෙත්තෝ කට්ඨානං චතුරෝපදා දිරාගෝසෙන්තෝ සම්මානං විපදානං චක්කුමා මාර්ගයන් අතුරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රේෂ්ඨයි සත්‍යයන් අතරින් පදාතරක් ඇති ආරි සත්‍ය හතර ශ්‍රේෂ්ඨයි. ධර්මයන් අතරින් නිරෝධ නිරෝධ සංඛාතය නිර්වාණ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. දෙපාර්තුන් අතරින් පසස් ඇති සරුවඥන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. මෙන්න මේ තේරුමින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ ලෝකයේ තියෙන සියලුම මාර්ග අතරින් ප්‍රතිපදා අතරින් ශ්‍රේෂ්ඨ මාර්ගය බැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. අපි සලකා බලන්නට ඕනේ. විසරණේ සමාදානයේ කරගන්න බෞද්ධ පිළිවෙත් මඟ සකස් වෙනවා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන හැටියටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා අවස්ථා දෙකක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ මාර්ග චිත්ත හතරයි ඵල චිත්ත හතරයි. ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබෙන්නේ සෑම කුසල චිත්තයක් පාසා. ඒ කියන්නේ චේතන සමාදානයේ කට සෑම කුසල චිත්තකදීම ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා. හැබැයි තවත් දසේ පිටා වැඩගත් දෙදීමක් කියලා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තුනකට දෙන් කරනවා. ඒකයි සීල සමාධි ප්‍රඥා බෙදීම වෙනයි. තවත් කියනවා බෙදීම් තුනක් මේකේ. ඒකත් අල්ලකු වකහාගෙන සිටීම මේ අපේ ධර්ම විවරණයට ප්‍රයෝජනවත් වෙනවා. ඒ කියන්නේ සංකම්මික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංග්‍රාහක මාර්ගය කියලා කොටස් තුනක් මේකේ තියෙනවා. පංචාංගික මාර්ගය, අෂ්ටාංගික මාර්ගය, සර්ව සංඝායක මාර්ගය. මේ ලැබෙන්නේ අවස්ථා තුනට ඒ සිත් අනුව. පංචාංගික මාර්ගය කියන්නේ අංග පහක් ඇති ආර්ය අෂ්ටාංගික ආදි මාර්ගයක් කියනවා. අෂ්ටාංගික මාර්ගය කියන්නේ අංග අටක් ඇති අෂ්ටාංගික මාර්ගයක් කියනවා. සර්ව සංඝායක මාර්ගය කියන්නේ සෑම කුසල් කිත්‍යක් පාසාම මේ මාර්ගාංග යෙදෙන බැවින් ඒ සම කුසලයක්ම කුසලයකට ඇති සෑම ධර්මයක් එක්කම මාර්ග කියන වචنين භාවිත කරනවා. දැන් අපි සලකා බලමු. දැන් මේ පින්නතුන් පංචශීල සමාදන් වුණා නේද? මේ පංචශීල සමාදන් වීමට පළමුවෙන් සාධුකාර දුන්නා. මේ සාධුකාරයේ තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට নমස්කාරයේ කියවන নমස්කාරය ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊළඟට තිසරණ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. ඊළඟට පංච සීලයේ සමාදන් වුණා. එක එක වචනයක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙනවා. අපි සලකා බලමු මෙතන තියෙනවා පංචාංගික අෂ්ටාංගික සර්ව සංගායක කියන කොටස් තුනම. ඒ කියන්නේ සාරුකාර දෙන වෙලාවේ අපේ සිතේ පහළවන්නේ ඔය විදිහේ කුසල් සිතක්ද කියලා බලන්න. ඒ කුසල් සිත වශයෙන් දුමුදුවන්ගේ ගුණ සිහියට නගාගත් සෝමනස්ස සාගත සිත ඥාන සංප්‍රයුක්ත සිත එතන තියෙනවා. සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික සිත එතන තියෙනවා. ඒ සිතින් තියෙනවා ධර්මතා සියල්ල 34ක්. ඒ වගේම අභිධර්මයේ දන්න පින්න තුන දේශයෙන් මතක් කරගන්න පුළුවන්. දැන් මේ පිටචාරිකයන් සම්බන්ධ විස්තර ඔක්කොම කියන්න අපි පාළි ගන්නෙ නැහැ. නමුත් එතන තියෙනවා ධර්මතා 34ක්. අන්‍ය සමාන චාරික 13යි, සෝබනතා ගාන 19යි, 32යි, ප්‍රඥාවයි 33යි. උසාසිතයි 34යි. ඉන්නේ 34 මතක තියාගන්න කැදී. මේ ධර්මතා 37 තියෙනවා මාර්ගාංග පහක්. එමනම් මේ 34 ඇතුලේ තියෙනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය ඒ කියන්නේ ඒක සම්මාදිට්ඨියයි. මේ ධර්මතා 34 තියෙනවානේ කුසල විතරකය ඒක සම්මා සංකල්පනාවයි. මේ ධර්මතා 34 තියෙනවානේ වීරිය මේකට කියනවා සම්මා වායාම මේ ධර්මතාව දිස්සතනේ තියෙනවා එළඹ සිටි සිහිය, සාධි කියන සිහිය ඒක සම්මා සතියයි. මේ ධර්මතා දිස්සතන ඇතුලේ තියෙනවා ඒ සිත එකඟත්වයේ පමුණුවන ඒකාග්‍රතා ඡායසිකය. ඒක සම්මා සමාධියයි. ඒ මාක්ෂාද ඒ විලාවේ කියන සාරුකාර නියමේ ප්‍රසාරිතේ ඥානයේ ප්‍රඥා ඡායසිකය අමෝ ඡායසිකය යාභාවකයි. මෛලානිකයි කුසලයි. ඒ කියන්නේ ඒ සම්මා දිට්ඨියේම ප්‍රඥාව නිවැරදි. නිවැරදි දිට්ඨිය, එවාගෙම නෛර්යානික දිට්ඨිය, එවාගෙම කුසල සම්මා දිට්ඨිය ප්‍රතිනතියි. ඒකට කියනවා සම්මා දිට්ඨි. එවාගෙම මෙතන තියෙන සාධුකාර දීමේදී තමන්ගේ සිතේ පවත්වන්නේ නෙක්ඛම් අව්‍යාපාද අවිහිංසා සංකල්පන තුලින් එකක්. ඒ කියන්නේ සාධුකාර දෙනකොට අපේ හිත වැඩ කරන්නේ සාල්කාරී මෙන්න අපට නිවන් මඟ අවදි වෙනවා ආලෝක වෙනවා නිවන් දකින්න හේතු වෙනවා කියන සත්‍යය. අන්න නික්කම් සංකල්පනාව. අනිත් කාරණය අපි යමක් නොහිතුවා ඒ වෙලාවේ අපේ සිතේ අකුසලයේ දෙමින් අකුසල සිතිවිලි දෙමින් නික්මුණා. ඒ නිසා එතන තියෙන කල්පනාව නික්කම් සංකල්පනාව. ඒ සාධුකාර දෙනකොට මේ අනිත්‍යත්ව සාධුකාර දෙනවා නේද කියලා සිතේ යොකෝ සංසිඳීමක් වෙනවා මෛත්‍රී බුද්ධියට. එතකොට අව්‍යාපාද සංකල්පනාව. ඒ සාධුකාර දෙන වෙලාවේ කිසිම කෙනෙකුගේ හිතේ නැහැ තරහක්, ව්‍යාපාදයක්, අනුන් නැසන වලතන, අනුන් කෙනෙහි ඊර්ෂ්‍යාකාවල සිටින්නේ නැහැ. අවිහිංසාකාරය. එනිසා සම්මා සංකල්පනාවකදී ඒ වගේම සාධුකාර දෙන්නේ එතන හිතේ වැඩ කරනවා උතුම් වීර්යයක්. සාධුකාර දෙන්නේ සද්ද නඟලා ජීවිතෙදී වීර්යයක් තියෙනවා. දෙක සම්මා වායාම එතන කියනවා සාදුකාර දෙන වෙලාවේදී නූපන්න අකුසල් උපදින්නේ නැහැ. උපන්න අකුසල් යට වෙනවා. නූපන්න උතුම් කුසලයක් උපදිනවා, උපං කුසල වැඩිනවා. මෙන්න සම්මා වායාම. ඒ වගේ මේ වෙලාවේ මේ සාදුකාර දෙන්න දුක නගා ගන්නවානේ. මේ දුක නගා ගන්න වෙලාවේ අපේ සිතේ පහළවන්නේ උන්වන් කෙරේ ප්‍රසාදවත් සිතක්. උණුරුවන්ගේ ගුණ කීකලයි සාදුකාර දෙන්නේ. ඒ වෙලාවේ සම්මා සතිය අපට පිළිගලා තියෙන්නේ. ඒ වගේම එකඟත්වය එතන පිළිගලා තියෙන්නේ. මේක නිසා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහකින් යුක්ත මාර්ගයක් සාදුකාර තුල තියෙනවා. බලන්න අපි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇතුළේ සාදුකාර දුන්නේ. ඒ වගේම නමස්කාරයේ කියන වෙලාවේ චිත්ත වීර්යයක් චිත්ත වීර්යයක් ගානේ ජවන් සිතක් ජවන් සිතක් ගානේ මේ අංග පහ ලැබෙනවාමයි ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පංචාංගික මාර්ගය උතන ලැබෙනවා ලැබෙනවාමයි ඊළඟට අපි විතරම සමාදම් වෙනවා නේද ඒ විතරම සමාදානයේදී සමාදම් වෙන්නේ වචනයන් වචනයන් පාසාම අපේ సంతාන තුළ මාර්ගාංග පහ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට අපි ශික්ෂාපද සමාදන් වුණා. ශික්ෂාපදේ සමාදන් වෙන වෙලාවේ පංචශීලයේ සමාදන් වෙනකොටම පාණාතිපාතා වේදමණී ශික්ෂාපදයේ කියවෙනකොට හිතින් චේතනාව පිටවා ගන්නකොට මාර්ගාංග හයක් පහළ වෙනවා. ඒ මොනවද මාර්ගාංග හය? අර වගේම සෝමනස්සාගත ඥාන සංපයුක්ත සිතකින්නේ සමාදන් වුනේ. ඒ සමාදන් වෙනකොට ධර්මතා දිනවල 34ක් එතන කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක සම්මා දිට්ඨියයි. ඥානදාතෙන් දැල්පී මුකුන්දයක් ඒක බුදු පසේ බුදු මහරහතුන් වහන්සේට ඇති ගුණයක් මමත් ඒක පිළිතනවා කියලා හිතනකොට සම්මා දිට්ඨිය. ඊළඟට ඒ සිතේ තියෙනවා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියන කුසල විකාරයක්. ඒක නික්කම්ම සංකල්පනාටත් වැටෙනවා. අව්‍යාකාර සංකල්පනාටත් වැටෙනවා. අවිහිංසා සංකල්පනාටත් වැටෙනවා. නිසා සම්මා සංකල්පනා කියන්නේ. ඊළඟට එතන තියෙනවා නේද? විරති සම්මා සම්බන්ධයක්. ඒ කියන්නේ මම කවදාකවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. අයින් කරන ක්‍රියාවක් ප්‍රාණඝාතය අනුන් දුක දෙක කියලා කිව්වා අනුත් විධාන කළ කිව්වත් ඒක කාය කර්මයකයි ඇයි එනිසා එතෙන්දී කයින් සිදුවෙන ප්‍රාණඝාත කුසලය සිදු නොවීමද තමන් බලවත් විරති චේතනාවක් පහළ වුණා පහළ කරගත්තා ඒකට කියනවා සම්මා කම්මන්ත මාර්ගාංගය විරති සම්මා කම්මන්තය ඊළඟට ඒ සඳහා උත්සාහය ඒ සඳහා සිහිය ඒ සඳහා එකඟත්වයයි දුණා ඒවා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි බවට පත් වෙනවා. බලන්න පංචශීලයෙන් එක සික්ඛාපදය සමාදන් වෙනකොට මාර්ගාංග 6 අනිවාර්යයෙන් පහළ වුණා. ඊළඟට අදින්නා දාන වේදමණී සික්ඛාපද සමාධි කියන කොට ඉතින් දෙස් අර වගේම මාර්ගාංග 6ක් පහළ වුණා. සාමීස විද්‍යාචාරාමයේ මනී සික්ඛාපද සමාදියාමේදී මාර්ගාංග හයක්ම පහළොයි. ඒ තුනේදීම ලැබෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගය තමයි වැඩි පිළිලදී. යන අනිත් පාඩේ. ඊළඟට අපි බලමු මුසාවාදා වේදමණී සමාදම් වෙනකොට සම්මා කම්මන්ත වෙනකොට ලැබෙන්නේ සම්මා වාචා. ඒ වාග් දුක්ඛ චර්යාවෙන් වැළකීමනේ. එතන සඳහන් වෙන්නේ මුසාවාදා වේරමණී පමණක් නෙමෙයි. මුසාවාදා වේරමණී කියන වාක් දුක්ඛයෙන් වැළකෙනකොටම විසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පක්ඛලාපා වේරමණී අතරම සමාදන් වුණා ඒක නිසා එයින් සමාධියේ సంతානී වාචයේ දුක්ඛරිත විරතිය නම් වූ විරතිය සම්මා වාචාව පහළ වෙයි. ඒතොර සම්මා දිට්ඨිය, සම්මා සංකල්පනාව, සම්මා වාචා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මාර්ගාංග හයක් දෙතන පහළ වෙනවා. ඒ වගේම සුරාමේදී මධ්‍ය සමාදාන වේදමණී සමාදම් වෙන වෙලාවේ සම්මා සම්මන්ත කියන මාර්ගාංගයත් එක්කයි පිළිදෙන්නේ. දැන් මෙතනින් පාදා ගන්න පුළුවන් වුණා අර ඉතර මේ සමාදම් වීමේ පටන් අපේ කුසල චිත්ත වාරයක් පාසා අපි ගමන් කරේ කොහෙද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළේ මේ වගේම අපි සංඝරත්නයේ දුටු විට ගෞරව නමස්කාර කළා. මේ නමස්කාර කරනවා පසක පීඨවා වඳිනවා. මේ පසක පීඨවා වඳිනකොට මාර්ගාංග 6ක් අනිවාර්යයෙන් පාළියේ. ඒ කියන්නේ එතන සම්මා වායාම, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා සම්මන්ත, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගාංග 6ම පාළියේ. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපි යම් යම් කුසලයක් කරනවා නම් ඊටාම සරල, ඊටාම කෙටි වේලාව, ඊටාම කුඩා කුසලයක් කළත් අපේ సంతානයේ පහළවන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේවා කියනවා පූර්ව භාග ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන නැත්නම් ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපේ දවසේ අපට පුළුවන් නේද හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගේ ගමන් කරන්න කියන එක අපට බොහෝම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. ආරණ්‍යගත වෙලා, එක්තෙන් වෙලා, දස සීලේ සමාදන් වෙලා, එහෙම නැත්නම් පැවිදි වෙලා, එහෙම නැත්නම් දුතාංගකාරී වෙලා, මේ විදිහට සොහොම් පිටණයකට වෙලා, ගහක් මුලට වෙලා පමණක් වඩ දෙයක් නෙමෙයි. ඒ වාගේ වඩන්න පුළුවන් සමත් අය එසේ කරත්වා මේකෙනම් ගිය බෞද්ධයන්ට එදිනෙදා සමාගයේ සෑම කටයුත්තකදීම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කනුව කටයුතු කර ගැනීමටයි ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ නිසා නේද මහා සාගර එකතැනින් ගැඹුරු වී නැත අංගණයෙන්, දියතෙන්, හේයෙන්, බඹයෙන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මහා මේරු පර්වත සමීපයේ ලෝකෙ 84000ක් ගැඹුරයි. අද අරදාසපා මහාමේන පර්වතයේ සිය සින්දු විද්‍යාවක් නෑ. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා අභිඥාලාභී දුක් දැකලා තියෙනවා. මහා සාගරයේ ප්‍රදේශයට යාගන්න බැරි නිසා මනගන්න බැරුව තියෙනවා. එසේ නමුත් 80000ක් ගොඩන් තරම් ජමුනාති මහා සාගරයට බැසගන්නේ අඟලෙන් පටන් ගලා. ඒ වාගේ විතරනේ පටන් ගන්න ශාසන පිළිවෙත් මඟ අන්තිමේදී රහත් බෝධියේ පසේ බෝධියේ ලෝකුණා සම්බෝධිය දක්වාම ගැඹුරට ගමන් කරයි. ඒ ගැඹීර ධර්මය සාක්ෂාත් කර ගන්නටයි අපි මේ ධර්මයේ පදාරන්නට උණු කරන්නේ. අපි ගමනක් යද්දී මල් ගහක් දැකලා ඕම ලක්ෂණ මල් පිපිලා තියෙන්නේ. ලක්ෂණ මල් පිපිලා තියෙනකොට අයෝනිසෝ මනසිකාණයෙන් ඉන්න තැනත්තා හිතන හරි ලක්ෂණ මල් ගහක් නේ. එච්චරයි. එයාගේ දැක්ම සම්මා දිට්ඨිය නෙමෙයි. එයාගේ කල්පනාව සම්මා සංකල්පනා නෙමෙයි. එවාගේ එතනත්තාගේ තෝත මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි වයි පහළ වෙන්නේ. නමුත් බෞද්ධයා එහෙම නැත්නම් යෝනිසෝ මනසකාරය එමත් නැත්නම් නුවණින් කල්පනා කරන්න පුරුදු වූ ඥානවන්තයා මේ මාර්ගය දැක්වනකොට පාර හිතන්නේ සාදු සාදු මේ මල තුන් ලෝක අග්‍රගන්නේ වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා. ගාත අපදිච්චනේ නැහැ, මල් නෙලිවේ නැහැ. ගාවට දීන තමන්ගේ චිත බුදු ගුණයක් ආවර්ජන කරගෙන ඒ පූජා වේවා කියලා සිතින් ආවර්ජන කරනවා. එනේ මාගේ කුමාර. අපි මාර්ග යනකොට රාත්‍රී කාලේ බොහොම ලස්සන ආලෝකෝ දකින්න. ඒ කියන්නේ බොහොම ලස්සනට පාරවල් වල එහෙම නැත්නම් යන්තම් වල සාරසලා ගොරන් වල මොන ලස්සන විදුලි බුබුළු ආලෝක දකිනවා. මේ හරි ලස්සනයි කියන හේතුවත් වැරදි. එතෙන්ද කියන්නේ සාදු සාදු මේ ආලෝකයේ තුන් ලෝකයේම ආලෝකයේ තුන්න විලෝකදීප සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජාවක් වේවා. දෙවියන් වහන්සේයි කුමාරගේ මේ වගේ හැම විටම අපට ඇහැට දකින්න තියෙන කනට ඇහෙන ආග්‍රහණය කෙරෙන, රසවතෙන් දැනෙන, ස්පර්ශයෙන් දැනෙන, හිතට අරමුණු වෙන සෑම අරමුණකදීම අපට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. විචුණාසන ආර්යම ප්‍රබෝධම. උනාසේලාගේ මුණ දකින්නට ආර්යම ප්‍රියම් කරයි. ප්‍රසන්නයි. කොයිලාවක දුක් මුසුමෝනක් නැහැ. ඉන්ද්‍රගාන ආසේ දේශනා කළා. වික්ෂුන් ආසේ ජීවත් වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. පියවර නවගන්නේ වචනයක් කතා කරන්නේ සිතිවිල්ලක් හිතන්නේ යමක් දිහා බලන්නේ යමක් දිහා අහන්නේ යම් විෂයක් කරන්නේ දෙන කිසිම සංකල්පනාවකින් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙන්නේ ඒ ජීවිත ගමනේ යෝමග්ගය මේ නිවන් මාර්ග බොහොම ප්‍රීතිමත් ගමනක් ඒ නිවන් මාර්ග ගමන් කරන්නාට චිත්ත දීඩාවක් නැහැ කියන චිත්ත පීඩාවක් සංසිඳෙනවා. කාය පීඩාවක් නැහැ කියන කාය පීඩාවක් සංසිඳෙනවා. ශෝකයක් නැහැ කියන ශෝකයක් යටපත් වෙනවා. පරිදේවයක් නැහැ කියන පරිදේව හැඳින්ක වැළපීම් පවා යටපත් වෙනවා. කායික දුක්ඛයක් නැහැ කියන කායික දුක්ඛයක් යටපත් වෙනවා. මානසික දුම්නසක් නැහැ මානසික දුම්නස පවා යටපත් වෙනවා. කාමයක් නැහැ කියන රාගයක් යටපත් වෙනවා. දේශයක් නැහැ කියන දේශයක් යටපත් වෙනවා. මෝහයක් නැහැ කියන මෝහය යට වෙනවා. මාන්නයක් නැහැ කියන මාන්නය යටපත් වෙනවා. දිට්ඨියක් වැරදි දැකීමක් නැහැ ඒවා යටපත් වෙනවා. කිරිසියාවක් නැහැ හැමෙතම අනුන්ගේ සම්පත්තියට මෝදණය වෙනවා. මේ විදිහට පවතින්න පුළුවන්කම තිබෙන්නේ මගේ ශ්‍රාවකෝ හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කනුව පිළිපදිනවා කියන එක සරුවක් යන වාසේ පාඩවදායි. ලෝකයේ මිනිස්යන් එක්කාසු කරන සංසන්දනය කළ බැලුවොත් බෞද්ධයන් තරම් ප්‍රබෝධමත් පිරිසක් නැහැ කියන්න පුළුවන්. අනිත් අයට කොච්චරවත් ලෞකික සම්පත් තියෙන පුළුවන්. ඒ ලෞකික සම්පත් වලින් ඒ අය විඳින්නා වූ මානසික තෘප්තිය සංවේගයි ඒ කියන්නේ කීර්ති සහිතයි. නමුත් බෞද්ධයන් විඳින්නා වූ මානසික තෘප්තිය බොහොම නිර්ආමිතයි. බෞද්ධයන් නිතරම සලකන්නේ ධර්මානුකූලව මෙන්න මේක නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කීත ගමනියෝ කියලා දේශනා කළේ. රෝගාතුර කෙනෙකුට මේ දේශනාවක් කරන වෙලාවේ නැත්නම් බෝධි පූජාවක් කරන වෙලාවේ ධර්ම දේශනාවකට සමන් දෙවන වෙලාවේ ඒ රෝගියාගේ සිතට පහළ වෙනවා ගමවත් ප්‍රසාදය. කුසල සිත් දෙලියක් පහළ වෙනවා. ඕගේ සිතේ පහළවන කුසල චිත්ත පරම්පරාව තුළ පහළවන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එනිසා සමහර විට ඒ තැනැත්තාට තව ජීවත් වෙන්න දිනකොත් තියෙනවනම් මේ වර්තමාන රැස්තර ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ග කුසලයේ හේතුවෙන් ඕගේ පිනමක් වෙලා රෝගාබාධ ඇති වෙන්නේ හේතු අකුසල යටපත් වෙලා ඒ තැනැත්තා සූපත් භාවයටපත් වෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන සිත සාන්තිය සීමිතයි. එවාගෙම පහකට පත් වූ කෙනෙක් බාහිරපක්ෂෝ කෙනෙක්ට ධර්මානුශාසනාවක් කරන විට, විදේශනාවක් කරන විට, ඕල් පූජාදියක් කරන විට, ආකින්සනයක් කරන විට භෝගී සිතේ ප්‍රසාද මූලක කුසල් සිත් පහළ වෙනවා. ඒ කුසල් සිතේ ඇති වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භෝගී සිතේ පහළ වීම නිසා ඔහු ඒ මොහොතේම කාටට ගැනීමෙන් දුර වෙලා තුරන් වෙලා බොහෝම නිර්භීත, බොහොම ප්‍රබෝධමත් සිතක් ඇති කෙනෙක් වාසය කරනවා. මෙන්න මේ වාගේ ඕනෑම අසානකාරී දෙනකොට සානුශීලී බවක් ඇති කරගන්න ඒ කාර්ය මාර්ගය වෙනවා. මේ ආර්ය සත්‍යකම මේ බවක් ඇති කරගන්න ඒ කාල මාර්ගය වෙනවා ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙන හැටියට දවසේ කටයුතු කරගන්න. ඒක බෞද්ධයන් වශයෙන් අපට තිබෙන්නේ ලාභ අලාභ දෙකේ යකායත දෙකේ නිന്ദා ප්‍රසංසා දෙකේ සැප දුක් දෙකේදී කාම්පා නොවන සිතක් ඇති කරගන්න නම් උදේ අවධූතම් කරගන්න නිින්ද යන තුරු මම අද ආර්යශ්‍රේෂ්ඨ කුමාරගේ තනු කටයුතු කරන්නේ මේ කියලා අධිෂ්ඨාන කරගෙන ඒ තනු පිළිවෙස් වීමයි. මේකෙන් ආර්යශ්‍රේෂ්ඨ කුමාරයන කොහොමද කටයුතු කරන්නේ කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් පාණිදාම් යවගෙන වෙලාවේදී මේ අවදි වීම සමගම අපි ගන්නවා බුදු ගුණය. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන මේ වචනේ හිතෙන් කියලා නමුදේ. මේ අවදි වෙනකොට අපේ සිතේ පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ සඳහන් කළානේ මේ සිප්පසෝගාකාව නෙමෙයි නමස්කාර පාඨේ පවා සීකන වෙලාවේදී අපේ සිතේ පහළ වුණේ සෝමනස් සාගත කුසල සිත් පරම්පරාව. ඒ කුසල සිත් පරම්පරාවේ ඇතුලේ තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අවදි. ඊළඟට අපි යම් කිසි බුදු ගුණයක් ආවර්ජනා කරමි. දහම් ගුණයක් හෝ ආවර්ජනා කරමි. සබ ගුණයක් හෝ ආවර්ජනා කරමි. මෛත්‍රී සිතක් හෝ ආවර්ජනා කරමි. එලක් යම් කිසි බුදුබණ පදයක් අනු සිතට නගාගෙන දක්වගෙනවා. මුණ සෝදනවා. මුණ පිහදානවා. දුම් ඇද ගන්නවා. එහෙම නැත්නම් වස්තුස්නානය කරනවා. එහෙම නැත්නම් කෑම බීම ආදී සූදානම් කර ගන්නවා. අනුභව කරනවා. මේ සෑම කටයුත්තකදීම අපට පුළුවන් වෙනවා අර විදිහේ යහපත් දෙයක් සිත සිතා ඒ අනුරූපව කටයුතු කරන්න. යටත් පිළිසෙ මේ හිතන්න පුළුවන් දුදු ගුණ අනන්තයි අනන්ත දුදු ගුණ භාවයෙන් සීල සත්වෝ සූපත් දෙත්වා බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ භාවයෙන් මට අන්නයට නිරෝධී සත ලැබේවා බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ භාවයෙන් සීල සත්වෝ කායික මානසික සුවයෙන් සූපත් දෙත්වා ඕනතරම් දේවල් හිතන්න පුළුවන් ඒ හැම එකකින් ලබ්වාසාම පහළ දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සංකෝපව තුන් ප්‍රතිපatti මාර්ගයේයි. අපි සලකා බලමු මෛත්‍රී ශිකා පහළ කරගන්න වෙලාව ගැන. දැන් තමන්ගේ ජීවිතයේ ජීවත් වෙන දෙමව්පියන්ද සහෝදර සහෝදරියන්ද දූ දරුවන්ට සේවක සේවිකාදීන්ට අපි අනවත් අවශ්‍යම සමදා මෙත් වඩන්න ඕනේ. මේ මෙත් වැඩීමේදී ගොඩාක් වේලාවක් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ කටයුතු කරද්දීම තමන්ගේ නිවසේ ඉන්න පින්න තුන් නැත්නම් ඒ සමාජිකයන් සිහි කරගෙන තමන්ට තමන් මිත් කරගෙන එකේ කෙනා වෙත මිත්‍යට යවන්නට පුළුවන්. මේ මිත්‍යට යවීමෙන් මොකද සිද්ධ වෙන්නේ? තමන්ගේ සිතේ ආර්ය අෂ්ටාංග මාර්ගාංග වැඩෙනවා. මෛත්‍රී භාවනා කිරීමේදී පහළ වෙන කුසල් සිතේ තියෙන සැබෑ දැක්ම. ඒ කියන්නේ මේ සුවපත් වීම කියන එක කියන රෝගාබාධ සංසිඳීම පමණක් නෙමෙයිනේ සුවපත් වීම කියන එක පහක් බව පසේ බුදු බව ලෝකුරා බුදු බව දක්වාම සුවපත් වීම තමයි. ඒකෝට එදිනෙදා ජීවිතේ අවශ්‍ය සැපය හා කායික මානසික සැපය රාගයම ධාන සුවයක් සමාපatti සුවයක් විපස්සනා සුවයක් මාර්ගඵල සුවයක් නිවන් සුවයක් සියල්ලම සම්බන්ධවයි සුවපත් වේවා කියන මේ වචනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ කෝපක් මේවා කියන මේ වචනේ නිවැරදි. ඒ සම්බන්ධව යොදන ඥාණය සම්මාදිට්ඨියයි. මේ සම්බන්ධව යොදන විතර්කය සම්මා සංකල්පනාවයි. ඒ සම්බන්ධව යෙදෙන උත්සාහය සම්මා වායාමයයි. ඒ සම්බන්ධව යෙදෙන සීය සම්මා සතියයි. ඒ සඳහා යෙදෙන එකඟත්වය සම්මා සමාධියයි. එනිසා මේ මෛත්‍රී භාවනාව තුළින් අපේ ආර්ය අධ්‍යාත්මික මාර්ගයේ ගමන් කිරීමක් වෙනවා. ඉතින් මෙතන දැන් කියෝනේ නෑනේ වැඩි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන ඒකත් අපි සිතා බලන්න ඕනේ. දැන් අපි කුසල සිතකින් ඉන්නවා. යටත්‍රිසෙන් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දෙතන සමාදන් වීමත් කුසල සිතින් ඉඳීමක් නේ. අපි දැන් හිතන සමාදන් වෙනවා පමණක් නෙමෙයි. ඉසරණේ අනුසති භාවනාවක් කරගන්න ඕනේ. උදේ අවසන් ඉසරණ සමාදම් වෙනවා. අංශේ සමාදම් වෙනවා. ඒක සමාදාන කුසලයයි. ඊළඟට ඒක අනුසති කරන්න ඕනේ. එනම් උදේ පටන් නිින්දට යනකොට දවසේ වෙන කිසිවක් හිතන්නේ නැත්නම් මේක හිතයි. සංකරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදී වශයෙන් ඉසරණේ ආශික්ෂාපදී තින් කියව කේවා දවසේ යනවා. දාසියම කටයුත්තක් කරනකොට මේ නීතියෙන් කියනවා. එයින් සිද්ධ වෙන්නේ කුමක්ද? සමාදාන සීලය සමාදන් වෙච්ච වෙලාවේ දැන් තියෙන අනුස්සතිය සීලය. සීල අනුස්සතිය. ශ්‍රමණිය වර්ධනා කිරීම බුදු ගුණ, දාන ගුණ, සමගුණ අනුස්සතිය. ශික්ෂාපද වර්ධනා කිරීම සීල අනුස්සතිය. ඉතින් එයින් අපේ සංකාල තුළ අර සිතිවිල්ලක් සිතිවිල්ලක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණය. එයින් අපට අපේ සංකාන තුළ අර සිත පිරිසුදු වෙන්න පිරිසුදු වෙන්න අපේ සංකානේ පහළ වෙනවා යහපත් ජීවිත පැවැත්මක්. ඕකට කියනවා ගෝඨාර ලක්ෂණය කියලා. දැන් මේ මාර්ගාංග අටේ තියෙන ලක්ෂණ අටක්. සම්මා දිට්ඨිය තියෙන්නේ ලක්ෂණ ලක්ෂණය. සම්මා සංකල්පනාව තියෙන්නේ අභිරෝපණ ලක්ෂණය. සම්මා වාචාවේ තියෙන්නේ සම්මා පරිඥාන ලක්ෂණය. සම්මා කම්මන්තයේ තියෙන්නේ සම්මා සමුත්ථාපන ලක්ෂණේ. සම්මා ආජීවයේ තියෙන්නේ ගෝදාන ලක්ෂණේ. සම්මා වායාමයේ තියෙන්නේ පක්ඛාන ලක්ෂණේ. සම්මා සතියේ තියෙන්නේ උපාඨාන ලක්ෂණේ. සම්මා සමාධියේ තියෙන්නේ අවිච්ඡේද ලක්ෂණේ. මේක කොහොමද බලන්න ඕනේ? සම්මා දිට්ඨි කියන්නේ කියවන්නේ දර්ශන ලක්ෂණේ කියලා. දර්ශන කියන්නේ දැකීම. දැන් වාහනයක් පදවල යෙදුණු කුමා තමා රාත්‍රී කාලයක නම් ගමන් කරන්නේ වාහන ඉස්සරෙන් ඉදිරියෙන්ම යන්නේ ආලෝකයේනි කයිතෙලි ඒකෙන් තම පාර දකි පාර දැකීම නිසා වාහනේ පදවන්න පුළුවන් ඒ වාගේ අපේ ආගමික කටයුතු එහෙම නැත්නම් අපේ දෛනික කටයුතු නිවරදිව ඉරිතුව ගමන් කරවන්න පුළුවන් වන්නේ මේ සම්මාදිට්ඨිය නිසායි නිසා හැම දෙයක් ගැනම නිවැරදි දැකීම ලැබෙන බැවින් සම්මා දිට්ඨියේ තියෙන්නේ දසන ලක්ෂණයයි. සම්මා සංකල්පනාවේ තියෙන්නේ අභිනිරෝපණ ලක්ෂණය. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න එකම නැගිටවනවා. නැගිටවනකොටම සමාර තමම නැගිටිනවානේ. සමාගේ ඔල්ලෝසුවේ සීනුව වැඩි වෙන්නේ නැගිටිනවා. දැන් භික්ෂුන් වහන්සේලාට ගෙඩියා නැහැනොත් නැගිටිනවා. සමාන කුකුලන්නකොට නැගිටිනවා ඒ අතරකදීම නැගිටීමක් ඇතිව තියෙනවා නැගිටීම නිසා තමන් ක්‍රියාකාරී වෙනවා ඒ වගේම මේ විස්වාසයේව සම්මා සංකල්පනාවේ තියෙන්නේ අපේ සිත නිතරම අරමුණට නංග ඒ කියන්නේ ඉතින් එකට අපේ කුසල විතර නංවන්නේ මේ සම්මා සංකල්පනාව මේක කරන්න මේක කරන්න අන දෙන්න වගේ ස්වභාවය ඒකට කියනවා අවිනිවෝපන ලක්ෂණය ඊළඟ සම්මා වාචාව කියන්නේ සම්මා පරිඥාන ලක්ෂණය. සම්මා පරිඥානය කියන්නේ මුඛයෙන් එක්කාසු කරන. දැන් මේ ධර්ම දේශනාව කරන වෙලාවේ සාලා පුරාම ඉන්නේ කොයිතරම් සමාධියකට පත් වෙනා සිටින්නේ. ඒ සමාධියකට පත් වීම තමයි පරිඥාන. සමාවිත දේශකයන් වහන්සේලා වටේ ලක්ෂ ගණන් ශාල ජනතාව දැස්වෙලු. මේ මොකද ඒ වචනේ කියන සම්මා පරිත්‍යාග මුදලෙන් එක්කාසු කරයි. දෙලෝතුනා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලදී දසදාසන් සංකලන පිළිස එක්කාසු වෙනවානේ ඒ සම්මා පරිත්‍යාග. සම්මා වාචාවෙන් කියන්නේ මුදලෙන් එක්කාසු කරන හිත එක්කාසු කරනවා අදහස් එක්කාසු කරනවා සිතිවිලි සමාධි බවට සමුනවනවා. ඒක සම්මා වාචාවෙන් කියන පරිත්‍යාගයක්. බොරුවක් නැති, හේලමක් නැති, නපුරු වචනයක් නැති කිස් වචනයක් නැති යහපත් වචන වල ශක්තිය එකයි. සම්මා කම්මන්තිය කියන සම්මා සමුත්ථාපන ලක්ෂණය. දැන් අපි নমස්කාර කරන් ඉස්සර ගෝත් නගා ගන්නවානේ. ඉස්සර ගෝත තුරුනේ පාදේලාග. ගෝත නැංගිවේ අන්න සම්මා කම්මන්තයි. සම්මා කම්මන්තෙන් අපේ ගෝත නැගී සිටිය. ඒ වාගේ අලුත් අලුත් කුසල් නගා සිදුවන්නේ සම්මා කම්මන්තයේ. ඊළඟ සම්මා ආදී වේදෙන්න ගෝදාන ලක්ෂණ. ගෝදාන කියන්නේ පිරිසිදු බව. අපි හැම වෙලාවෙම පිරිසිදු බව සොයනවා සම්මා ආජීවය නිසා. හැබැයි අප සොයනවා. මේක මේක සුදුසුයි මේක නුසුදුසුයි කියලා සොයනවා. මේක වරදයි මේක නිවැරදයි කියලා සොයනවා. ඒ නිසා නිතරම පිරිසිදු බවකටපත් වෙන්නේ සම්මා ආජීවයෙන් දැනීම. ඒකට කියනවා ගෝදාන ලක්ෂණය කියලා. ඒවා තේරුම් ගන්න රකින්න. සම්මා වායාමී කියන්නේ ආකාර ලක්ෂණේ. මේ පසුබගරෙන වෙලාවේ තවත් කෙනෙක් උනන්දු කරගන්නවානේ. ඒ වගේ මේ වීර්යයෙන් කරන්නේ පසුබගරෙන් යන සිත් නැවත නැවත නගා සිටුවමින් උත්සාහවන්ත කිරීමයි. ඒක සම්මා වායාමයේ කියන පග්ගාන දර්ශනයයි. සෝවාදදීක නුකුදී. ඊළඟ සම්මා සතියේ උපස්මා ලක්ෂණයයි. එන්න දෙන්න. බුදු ගුණ, දාම් ගුණ, සංගුණ පෙන්වන්නේ කුසල් කරන්න පෙන්වන්නේ වටා දෙන්නේ එළවලු ඉන්නේ ඒ සම්මා සතියේ හරියට දුක්පාලේ වාක් සම්මා සමාධියෙන් කියන්නේ අනිත්‍ය බලස් ඒකයි හිත විසිරෙන්න දෙන්නේ එක්පාත්මිකතාවයක් එකපස්සයක් ඇති කරනවා සම්මා සතිය මෙන්න මේක නිසා මේ කියන මාර්ගාංග තුලින් අපේ ජීවිතයේ විශාල අර්ථයක් සැලසෙනවා අප ඒ නිසා ආර්යසත්‍ය මාර්ගයේ ගමන් කිරීම අතිශයින්ම සරලයි ඒ වගේම බොහොම ප්‍රීති ගමනීය ප්‍රීති ගමන මේ නිසා අපි මේ ගැන වැඩියෙන් තේරුම් කරගන්න ඕනේ දැන් අද දවසේ අපි සලක බලමු මහා මින්කම් කියලා සිද්ධ වුණ මේ අසලපුර පසළොස්වක් බොහෝ දවස් මේ අසලපුර පසළොස්වක් බොහෝ දවසේදී දුරුගණ ආභ්‍යාවක් දෙනවා කොහොමද අන්නේ රසසින් ආදී සමාදන් වරකින ධම්ම ශ්‍රවණය කරන බෝධි පූජාදී කරක් වෙනවා. අනේක දාගමක පින්කම් වල යෙදෙනවා. ඒ හැම වෙලාවම අපේ సంతානයේ පවතින්නේ මෙන්න මේ දෙන මාර්ගාංග වැඩෙන කුසල චිත්තීක පරම්පරාවක්. නිසා ලෝකුණා විදුපසේ මිතුමාරාතන් වහන්සේලා අනුගමනය කරමින් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියේ බුද ශාසනයේ පිළිවෙත් මඟ අනුගමනය කර ගැනීමට අපි විශේෂයෙන් අනිස්ථාන කරගන්න ඕනේ. ඒ අදිෂ්ඨානයේ තුලින් අද මේ ඇසල පොය දවස අපට උදා වුණේ ගෞතුරා සරුවක්යන් වහන්සේ දසදහසක් ඕකදා මේ කාලෝක කරමින් දේශනා කළේ මේ අනුත්තර සත්‍යධර්ම දේශනාවෙන් අවුරුදු 1586කට පස්සේ තමයි අද මේ ඇසල පොය අපට උදාපත් වුණේ මේවා ගැසල පොය වල් 100ක්වත් දැක ගන්නට මේ පින්වත් සෑම දිනාට රත්නත්‍රය අනුභවයෙන් දීර්ඝායුෂ ලැබේවා මේ ලබන දීර්ඝාස තුලින් දවසක් පාසා නෙමෙයි පැයක් පාසා විනාඩියක් සැත්තරයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හා ලෞකික ලෝකෝත්තර සීල අභිමතාර්ථය මුදුන් පමුණවා ගැනීම උපනිශ්‍රේ වෙන්නේ මේ අතිශ්‍රේෂ්ඨ වූ ආර්යශ්‍රේෂ්ඨ කුමාරජේට අනුව කටයුතු කරගන්නට අපට ශක්තිය බලය ධෛර්යය වීර්යය ආරක්ෂාව ආශීර්වාදය සතිය සමාධිය ඥානය සංදේ චිත්තේ වීර්ය විමර්ශාවද තව තවත් ලැබේවා වැඩේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ගන්න. අද මේ ධර්මානුශාසනයේ සමන් දීමෙන් අත්පත්තු කුසලානුසංස බලයෙන් දවසින් දවස පුරපස සඳහා මින් ඉන්නා සෑම දිනාට ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරමින් දෙලව ආර්ය සම්පත් ලබා සාම්පරාග ස්වර්ග සංඛ්‍යාත සම්පත් මුදුන් පමුණවාගෙන දෙලව ඥාගෙන සපිරි වලින් පැතු භෝධියෙන් ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි මෛත්‍රී කරනවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මඨානාචාර්ය පූජ්‍යපාද නා උයමි අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ